පින්කමක් කරනවා කියලා දැක්කත් ඇහුවත් හිත පහදවා ගන්නට හැමෝටම පුළුවන් කමක් නැහැ. හිත පහදවා ගන්නට පුළුවන් වෙන්නත් නම් ඊට පෙර ඒබඳු කුසල් දහම් සිද්ධ කරන්නට උනන්දු වෙලා ඒ ගැන කැමැත්ත ඇති කරගෙන මනස පුහුණු කරලා තියෙනවා. අපි මාත්‍රිකා කළ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චෝ පින්කමක් කළාම ඒක නැවත නැවත සිද්ධ කරන්න ඒ බඳු පින්කම් ඉඩ ලැබුණු අවස්ථාවල සිද්ධ කරන්න ඕන කියලා චිත්තප්‍රසාදය ඇති කරගන්න කැමැත්ත ඇති කරගන්න. එතකොට අන්නේ පින්කම් පිළිබඳව කැමැත්ත තියෙන කෙනෙකුට විතරයි පින් අනුමෝදන් වෙන්නට පුළුවන්. ඒක තමයි දෙවනි සුසුක. පළවෙනි සුසුකම අහන්න දකින්න අවස්ථාවක් සැලසෙන්නට ඕනේ. හැබැයි අහන්න දකින්න ලැබුණු පමණටම ඔබ හැමෝම පින් අනුමෝදන් වෙන්නේ නැහැ. සමහරලාට තව කෙනෙක් කරන කුසලය දැකලා හිත නරක කරගන්නටත් පුළුවන්. දැන් අසද්දෘෂ මහා දාණය පූජා කළා කුසල රජුළු ඒ එක දවසේ බුද්ධ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න 14 කෝටියක් රන් කහවණු වියදම් කළ බව සඳහන්. එතකොට එකමාත්‍යවරයෙක් බොහෝම හිත පහදවා ගත්ත අනේ රජුරෝ ළඟ සේවය කරන්නට අවකාශ ලැබීම කොච්චර වටිනවද මෙහෙම පින්කමක් නැත්නම් අපට අහන්න දකින්නටවත් ලැබෙන්නේ නැහැ කොච්චර වටිනවද කියලා ඔහු සතුටින් පින් අනුමෝදන් තවමාත්‍යවරයෙක් කල්පනා කරනවා මේ 500ක් දෙනකොට කණ්ඩ දෙන්න 14 කෝටියක් වියදම් කරන්නේ හවල් දෙයකටද රාජභාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා රජුරුවන්ගේ අතින් පයින් යනවා නෙමෙයි මේ මහජනයාගේ මුදල් නැතිනාස්ති කරනවා මේ විදිහට කියලා අර මහා දානය පිළිබඳව හිත දූෂ්‍ය කරගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ දන් වන්දලා ඉවරලා භුක්තානුමෝදනාවක් නොකොටම විහාරයට වැඩම කළා. රජුරෝ කලබල වුණා මෙච්චර සුවිශේෂ දානයක් දීලත් ඇයි තථාගතයන් වහන්සේ අනුමෝදනාවක් නොකළේ? අපෙන් වරදක් වුණාද කියලා ආපසු තමන්ගේ පිරිවරත් එක්කලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට වැඳලා සමාවගෙන ඇයි ස්වාමීනි අනුමෝදනාව නොකළේ කියලා විමසනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසවල් අමාත්‍යවරයා මේ දාණය පිළිබඳව හිත් දූෂ්‍ය කරගත්තා ඒ දාණය ගැන නැවත නැවත වර්ණනා කරමින් අනුමෝදනා කළා නම් ඔහුට දරා ගන්නට බැරිව ඔහු මිය යන්නට ඒක අනර්ථයක් ඒ නිසා ඔහුට ජීවිතාන්තරායක් නොවේවා කියන කරුණා මෛත්‍රියනොයි අනුශාසනා නොකළේ කියලා දැන් ඔහු මෙතන නැති නිසා අනිත් සියලු දෙනාටම හිත පහදවා ගන්නට ඒ දානෙහි ආනිසංස ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ බුක්තානුමෝදනාව සිද්ධ කරා. මේ විදිහට අනුම් දෙන දානයක් පිළිබඳවත් හිත පහදවා ගන්නට බැරි අය ඉන්නවා විවිධ හේතු නිසා. එක්කෝ එහෙම පින්කම් කරලා පුරුද්දක් නැහැ. මසුරුකම, තෘෂ්ණාව. ඒ නිසා තමන් දෙන්නට ඉදිරිපත් නොවෙනවා විතරක් නෙමෙයි අනිත් අය දෙන එකවත් දරන්නට. ඒක පිළිගන්නට සූදානම් නෑ. ඒකට එකඟ වෙන්නට සූදානම් නෑ. සතුටු වෙන්නට සූදානම්. ඉතින් එහෙම අය පින්කමක් ඇහුවා වුණත් දැක්කා වුණත් පින් අනුමෝදන් වෙන්නට සමත් වෙන්නේ නැහැ. එනිසා පින් අනුමෝදන් වීම කියන එක මිය යාම නිසා සිද්ධ වෙන 아무තු විශේෂත්වයක් නෙමේ ජීවත් වෙලා ඉන්න කාලේ සිත පුරුදු පුහුණු කරපු අයට පමණයි ජීවත්ව ඉඳද්දිත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ මිය ගියාමත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. මැරෙන්නම ඕනේ නැහැ පින් අනුමෝදන් වෙන්න. දැන් අපි කොයි කාටත් තමන් කරන කුසලයේ වගේම අනිත් අය කරන කුසලයක් අහලා දැකලා හිත සතුටු කරගන්න පුළුවන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ. එහෙම නුවණින් යුක්තව සතුටින් යුක්තව හිත පහදවා ගන්න පුළුවන් නම් ඒක තමයි අනුමෝදන් ඒ හුරුව තියෙන කෙනාට තමයි මැරුණට පස්සේ තමන්ගේ ඥාතීන් හෝ වෙන කෙනෙක් හෝ කරන කුසලයක් සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් හැම දිනාම ඒ සුදුසුකම ඇති කරගන්නේ නැහැ. ඒ නිසා සමහර අය මිය ගියාම ඥාතීන් පින් අනුමෝදන් කළාට ඒ අය සතුටු සිතින් අනුමෝදන් වෙන්නේ නැහැ. පෙරේරුකාණේ මහානායක හඳුරෝ වැඩ ඉන්න කාලේ එක නිවසක තාත්තා මිය ගිහිල්ලා ඊට පස්සේ ප්‍රේතාත්මයක් හැටියට ඒ ගෙදර කෙනෙකුට ආරූඪ වෙලා කරදර කරනකොට පන්සලට එක්කන් ඇවිත් නායක හාමුදුරුව විමසලා තියෙනවා. ඉතින් දැන් ඔය තුන් මාසෙන් එහෙම පින්කම් කරලා අනුමෝදන් කළා නේද? ඇයිද අනුමෝදන් වෙලා යහපතක් කරගත්තේ නැත්නම් ඇයිද මේ gedara ඉන්න අයට කරදර කරන්නේ? එතකොට මේ තාත්තා මොකද්ද කියලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ ප්‍රේතයා කියලා තියෙන්නේ මුන් පින්කම් කළේ මගේ සල්ලි වියදම් කළා. මගේ සල්ලි නෙමෙයි උන්ගේ සල්ලි වියදම් කරලා පින්කමක් කළොත් විතරයි මම යන්නේ. දැන් මොකද්ද ගැටලුව? ඒ තාත්තා මුදල් ටිකක් එකතු කරලා තියාගෙන හිටියා. එතකොට මේ යන මොහොතේ ඒක මතක් වෙලා ඒ පිළිබඳ තෘෂ්ණාවෙන් ප්‍රේතාත්මක උපන්. ඉතින් ගෙදර ඥාතීන් දරුවෝ කල්පනා කළා තාත්තා හම්බ කරලා තියපු මුදල් අපි කාලා බීලා නාස්ති කරන එක හොඳ නෑ. අපි මේක පින්කමට යොදවමු. තුන් මාසෙ පින්කමට. එතකොට තාත්තට ඒ පින අනුමෝදන් කරා. එහෙම බොහොම සද්භාවයෙන් තමයි දරුවෝ එකතු වෙලා ඒ දේ කළේ. නමුත් අර මේ යන මොහොතේ තමන්ගේ ධනය පිළිබඳ තෘෂ්ණාවෙන් මැරුණා. ඉතින් මිනිස්සෙක් හැටියට ඉන්න කාලෙත් එහෙම පිනක් දහමක් කරගන්නට තමන් සන්තක ධනෙ වියදම් කළේ නැහැ. දැන් මේ අර ධනය පිළිබඳ තෘෂ්ණාවෙන් ප්‍රේතයා වෙලා උපදුනාට පස්සේ කොහොමත් ඒ තනත්තා Taman සන්තකයි කියලා හිතාගෙන ඉන්න දේ වැය වෙනවට කැමති දැන් ඒවා ඔහුට අයිති නෑ නමුත් ඔහුට අයිති කියලා ඔහු මනසින් අල්ලාගෙන ඉන්න. එහෙම ඉන්න ධනය තමයි දැන් අර ඥාතීන් දරුවෝ එකතු වෙලා පින්කම සඳහා වැය කළේ. එතකොට වෙන කෙනෙක් නම් සතුටු වෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කාලෙත් මට මේ පින්කමක් කරගන්න බැරි වුණා ඒ සල්ලි වියදම් කරලා දැන් හරි මගේ දරුවෝ මේ මුදල් ටික වියදම් කරලා පින්කමක් කළා මම මේ පින්කමට දායක වුණා කියලා සතුටු වෙන්නට පුළුවන් වෙන්නවා. නමුත් ඔහුට හිතට සතුටක් නෙමේ කනගාටුවක් ඇති වුණේ මගේ සල්ලි ටික වියදම් කළා. ඒගොල්ලන්ගේ සල්ලි ඉතුරු කරගෙන මගේ සල්ලි වියදම් කරලා තමයි පින්කම කරන්නේ. ඒකට හිතන රක් කරගන්න. ඒ නිසා තමයි අර ජීවත් වෙලා ඉන්න අයට එවිදින් කරදර කරන්න පටන් මේ විදිහට පින් අනුමෝදම් වෙන්නට හැමෝටම පුළුවන් කමක් නැහැ. අනුමෝදන් වෙනවා කියලා කියන්නේ අහලා දැකලා හිත සතුටු කරගන්නවා. ඒ සඳහා සුදුසුකම් දෙකක් තියෙන්න ඕන. අහන්න දකින්න අවස්ථාවක් සැලසෙන්නට ඕන. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මේ කරන්නේ යහපතක් කියලා නුවණින් සතුටින් ඒ පිළිබඳව හිත පහදවා ගන්නට පුළුවන් ඒ විදිහට හිත පහදවා ගන්න පුළුවන් නම් එය තමයි පින් අනුමෝදන් වීමයි කියලා කියන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පින කියලා හැඳින්නුවත් කුසලය කියලා හැඳින්නුවත් තමක් නැහැ. එහි ප්‍රභේද දෙකක් තියෙන බව වටහා ගන්න. සසර පැවැත්මට පමණක් හේතු වෙන පින්කම් තියෙනවා. කෙලස් නසන්න නිවන් දකින්න හේතු වෙන පින්කම් තියෙනවා. ඒ කෙලස් නසන්න හේතු වෙන පින්කම් එහෙම නැත්නම් කුසල් හඳුන්වන්නේ විවට්ටගාමිනී කුසල් කියලා, පාරමිතා කුසල් කියලා. සසර සැපයට පමණක් හේතු වෙන පින්කම් හඳුන්වන්නේ වට්ටගාමිනී කුසල්. එතකොට යම්කිසි කුසලයක් විවට්ටගාමිනී කුසලයක් වෙන්න. එහෙම නැත්නම් පාරමිතා කුසලයක් වෙන්නට නම් මූලික වෙනවා ප්‍රඥාව. ප්‍රඥාව අවදි කරගෙන කරන පින්කමයි නිවනට උපකාර වෙන්නේ. ප්‍රඥාව අවදි කරගන්නට නම් ඒ තනත්තා කරන පින්කමෙහි පරමාර්ථය හරියට හඳුනා ගන්න ඕන. ඒ පරමාර්ථය සඵල කරගන්නට Tamanගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක හසුරුවා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. ඒ ඒ ප්‍රමාණයට තමයි ඒ කුසලයේ ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙක් කරන කුසලය ප්‍රඥාවෙන් හීන වුණොත් තණ්හා මාන දිට්ටි වලින් කෙලෙසුනොත් එය නිවන් දකින්නට හේතු වෙන්නේ සසර සැපගෙන දෙන්නට පමණක් හේතු වෙන්නට පුළුවන් ලෝකෙට යහපතක් කරන ප්‍රමාණය මත. ඒ නිසා මේ කාරණා තේරුම් අරගෙන පාරමිතාවක් වෙන හැටියට ඥාන සංප්‍රයුක්තව තණ්හා මාන දිට්ටි වලින් සිත නිදහස් කරගෙන කුසල් දහම් කරන්නට උනන්දු වෙන්නට ඕන. ඒ වගේම තමන් කරන කුසලය වගේම අන් අය කරන කුසලය නුවණින් තේරුම් අරගෙන සතුටු සිතින් අනුමෝදන් වෙන්නට සිත පුහුණු කළොත් මේ භවයේ පින් අනුමෝදන් වෙන්නට පුළුවන් මිය පරලෝකියාට පසුවත් අන් අය කරන කුසල් දහම් දැකලා හිත පහදවාගෙන සුගතියට යන්නට නිවන් අවබෝධ කරන්නට ඒ කුසලය උපනිශ්‍රේ කරගන්නට පුළුවන්